එහෙමයි හාමුදුරනේ. දෙවෙනි ප්‍රශ්න දෙවෙනි ප්‍රශ්නකුත් තියෙනවා හාමුදුරනේ. ඔබ වහන්සේ පසුගිය සාකච්ඡාවක මේ මට මතකයි මේ නාම රූප පෙන්වලා පෙන්වන මොකක් හරි ඥානයක් මේ පරිච්ඡේද ඥානය කියලා. ඔබ වහන්සේට ඒ ගැන අත්දැකීමක් තියෙනවා නම් ඒක මොන වගේ දෙයක්ද කියලා පැහැදිලි කරන්න පුළුවන් ඇත්තටම දැන් ඒකෙදි මේ හැට පේනා වගේ එකක් නෙමෙයි. එතනදී ප්‍රඥාවට අවබෝධ වෙන්නේ. දැන් අපිට මේ කරුණු පැහැදිලි කිරීමේදී අහගෙන ඉන්න අය යම් යම් වැරදි අදහස් වලට එන්න පුළුවන් ඔන්න ඔය වගේ තැන්වල තමයි. දැන් උදාහරණයක් හැටියට අර පෙර දිනක මම කිව්වේ එක අම්මා කෙනෙක් පුතා තමයි අම්මව බලෙන් එක්කන් ආවේ. ඒ අම්මා වැරදි විදිහට භාවනා කරනවා කියලා. ඉතින් මම ඒ අම්මගෙන් අහුව කොහොමද භාවනා කටයුතු කරගෙන යන්නේ කියලා. එතකොට ඒ අම්මා කිව්වා මම මරණ මරණානුස්සතිය වඩනවා හාමුදුරනේ. මට ඒක හොඳට වැඩෙනවා කිව්වම මම අහුව කොහොමද වඩන්නේ කියලා. එතකොට ඒ අම්මා කිව්වා මේ මම ටිකක් භාවනාවට යොමු වෙලා මූලික වශයෙන් සිත එකඟ කරගෙන ඊට පස්සේ ඉක්මනින්ම මට සමාධි වෙනවා. එහෙමයි අම්මා කිව්වේ. ඉක්මනින්ම සමාධි වෙනවා ඊට පස්සේ මට පේන්න ගන්නවා මාවම මැරිලා ඉන්න හැටි ඊළඟට මගේ මල කඳ ඉදිමෙන හැටි කුණු වෙන හැටි පණුව නලියන හැටි ඊට පස්සේ මස් ටිකෙන් ටික දිය වෙලා යන හැටි ඇට සැකිල්ල ඉතුරු වෙන හැටි ඊට පස්සේ ඇට සැකිල්ලත් පොළොවට පස් වෙන එක පාව මම පැහැදිලිව දකිනවා එතකොට දැන් ඔය ඒ මොකද්ද ඒ අපේ මනසින් චිත්ත රූප මැවීමක් ඒක භාවනාව නෙමෙයි ඒක දිගට දිගට පුහුණු කළොත් එහෙම ඒතනත්තා මෙන්ටල් ඩිසෝඩර්ස් තත්යකට යන්න පුළුවන් මානසික විකෘතියකට. ඒ නිසා ඒක නෙමෙයි බුදුදහමේ පෙන්වන්නේ අර මල කඳයි Tamange කයයි සංසන්දනය කරමින් මේ සිද්ධිය මේ කයටත් සිද්ධ වෙනවා කියන එක අවබෝධ කිරීම. ඒ නිසා නාම රූප පරිච්ඡේද කියන්නේ මේ දෙක අපිට යම්කිසි පරමාණු දෙකක් වෙන් වෙලා පේනවා වගේ එහෙම වෙන් වෙලා පෙනෙන ගතියක් නෙමෙයි. හැබැයි ප්‍රඥාවට ඒක ස්පර්ශ වෙන්න ගන්නවා. මෙතන නාමය කියන්නේ එකක්, රූපය කියන්නේ එකක්, මේ දෙක වෙනස් ශක්තියින් දෙකක්. දැන් දැන් මෙතන අපිට සාමාන්‍යයෙන් අපේ ජීවිතය දිහා බලනකොට අපිට පේන්නේ මේ නාම රූප කියන්නේ දෙකම එකතු වෙලා මම කියන එක්කෙනෙක් මේ පුද්ගලයෙක් හැදිලා තියෙනවා කියන සංඥාවක්නේ අපිට තියෙන්නේ. දැන් අපි කොච්චර කතා කළත් ඒ සංඥාවෙන් තමයි අපි දේවල් දිහා බලන්න ඇබ්බැහි වෙලා ඒතර අන්නේ ඇබ්බැහිය තියෙන තාක්කල් අපි භාවනා කරන වෙලාවට විතරක් අර අනාත්ම සංඥාව ඇති කරගන්න උත්සාහ කළාට ආය ප්‍රകൃතියට ආපු ගමන් ආය අර සුබුදු සංඥාවට අපි වැටෙනවා. නාම රූප පරිච්ඡේද ඥානයයි කියලා කියන්නේ ඒතනත්තාට මේ සත්පුද්ගල දෘෂ්ටිය බිඳෙන්නට ප්‍රමාණවත් වෙන තරමට තා ශක්තිමත්ව අර රූපය එකක් නාමය එකක් මේ දෙක දෙකක් අන්‍යෝන්‍ය සහයෝගයෙන් ප්‍රත්‍යවයෙන් ක්‍රියාත්මක වෙන ශක්ති විශේෂ දෙකක් ඒ නිසා මෙතන කෙනෙක් සත්වයේ පුද්ගලයෙක් හැටියට ගත යුත්තක් නැහැ කියන එක ඉතා තදින් ප්‍රඥාවට දැනෙන්න ගන්න. ඒ අවස්ථාව තමයි නාම රූප පරිච්ඡේද ඥානය කියන්නේ. එහෙම නැතුව දැන් අර අම්මා දැක්කා වගේ මේක දැසට පෙනෙනවා වගේ චිත්ත රූපම ඇවිල්ලා පෙනෙන ගතියක් නෙවෙයි. එහෙම ගියොත් ඒක වැරදියි. එහෙම ගියොත් එතන තියෙන්නේ සම්පූර්ණ පටලැවිල්ල. ඒ නිසා අවබෝධය එකක් චිත්ත රූපම වීම එකක්. ඒතර නාම රූප පරිච්ඡේද ඥානයේදී එහෙම රූපී ආකාරයෙන් පෙනෙන කිසිවක් නෙමෙයි තියෙන්නේ. එතන තියෙන්නේ ප්‍රඥාවට ඒක විශ්ය වෙන කාරණයක් තියෙනවා. ඒ මම උතුරනේ මමත් තේරුම් ගත්තේ අර විදිහට තමයි සමහරට භාවනා කරගෙන යනකොට පේනවද දන්නේ නැහැ කියලා <laughs> නාමයි රූපයි වෙන්නලා මැජික් එකක් වගේ එහෙම <laughs> දැන් ඔය ගොඩාක් දෙනෙකු භාවනා කරලා ඒගොල්ලෝ හුඟා දියුණු වුණා කියලා ඔය වගේ තැන් තමයි පටලවාගෙන කියන්නේ. අහගෙන ඉන්නකොටම තේරෙනවා මේක මේ විකෘතියක් කියන එක. ඉතින් ඒක විකෘතියක් කියලා තේරෙන්නේ අපි මේ මූලධර්ම ටික හරියට තේරුම් ගත්තොත් තමයි. නැත්නම් අපටත් හිතෙන්න පුළුවන් එහෙනම් මගේ භාවනාව තාම හරි ගිහින් නැද්ද? එයාට විතරද හරි ගිහින් තියෙන්නේ? එයාට නම් මෙහෙම මෙහෙම පෙට දැන් සමහරව භාවනා කරන යෝගීන් ඇවිල්ලා අහනවා "හාමුදුරනේ මට නම් මොකක්වත් පේන්නේ නැහැ. ආලෝක පේන්නෙත් නැහැ. රූප පේන්නේ නැහැ. මොකක්වත් පේන්නේ නැහැ. ඒතර මගේ භාවනාව වැඩෙන්නේ නැද්ද?" ඉතින් මම කියන්නේ පේන්නේ නැත්තම් තමයි හොඳ. එතකොට මේ පේනවා කියන එක අතිරේක ප්‍රශ්නයක්. පේනවා නම් ඒකට යොදන්න ඕන පිළියම යොදන්න ඕන. නොපෙනෙනවා නම් ආ ඒ ගැන කතා කරන්න දෙයක් නැහැ. අදාළ කමටහන මෙනෙහි කරන එකයි තියෙන්නේ. එහෙම වඳුරනේ බොහොම උපන්සල පැහැදිලි කිරීම ගැන බොහොම පිං මේ ප්‍රශ්න දෙකටම හොඳට උත්තර දුන්නත් බොහොම සුපිරි වන්සරන්.